දර්ශන සේනානායක මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ඊ타ත්ම වටිනා දේශනයක් ඔබ වහන්සේ අද කළේ විශේෂයෙන්ම ඔබ වහන්සේගේ අත්දැකීම අපිට මහත් වීරයක් මේ ඔබ වහන්සේට බොහොම පිං ඒකට මේ මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ උත්තරී මනුෂ්‍ය ධර්ම කෙරෙහි තමයි මේ අදිමානය පවතින්නේ කියලා අදිමානය කියන වචනේ පාවිච්චි කරන්නේ වෙන්නේ එතනට විතරයි. ඒක ඒක ස්වාමීන් වහන්සේ දැන් අපිට සමාජය ගත්තාම අපි අදිමානයෙන් යුක්තයි කියලා කියන්නේ බොහෝ වෙලාවට මට හිතෙනවා සෙය්‍යමානය තියෙන පුද්ගලයෝ. හරි. ඒ සාමාන්‍ය අදිමානය කෙනෙක් කියලා කියන්නේ අර සෙය්‍යමානයට. මොකද දැන් අදි කියන වචනේ පාවිච්චි වෙනවනේ වැඩි කියන අර්ථෙනො. එතකොට මාන වැඩි කෙනෙක්. ඒ මාන අධික කෙනෙක්. එතකොට අර අපි දැන් අනතිමානී කියනකොට අතිමානී නොවන ඉන්නේ අතිමානී වගේ අදහසකින් තමයි එතන අධිමාන කියලා කතා කරන්නේ. නමුත් මේ දහම් කතාවලදී විශේෂයෙන් විනයදී බුදුරජාණන් වහන්සේ මේ අධිමානය කියන වචනේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ අර මේ පංචකමය උත්තරී මනුෂ්‍ය ධර්ම නැවතීම පිළිබඳව. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම බොහොම පින්න වහන්සේට බොහොම පින්න වහන්සේ ප්‍රාර්ථනා කරන අවබෝධ වෙන උතුම් අමා මහ නිර්වාණයම අවබෝධ කරගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ සර්ණයි සම්මාංශ